නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නපරේසං විනෝමානි නපරේසං කතා කතං අත්තනෝව අවේක්ඛේය කතානි අතතානිච වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම විවරණ තුලින් පින්තුන් හැම වෙන අවස්ථාව දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තුල අඩංගු සූත්‍ර ධර්ම කිහිපයක්ම දේශනා කරලා අවසන් අද දවසේ අපිට තියෙන්නේ 30 වෙනි සූත්‍ර ධර්මය සාකච්ඡා කරන්න. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ 30 වෙනි සූත්‍රය කියලා කියන්නේ චූල සාරෝපම සූත්‍රය. මේ සාර කියලා මෙතන සඳහන් කරන්නේ අරකුව කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී අපේ පිළිතුන් දන්නා විවිධ උපමා රූපක භාවිතා කරනවා කියලා. දැන් ඒක තැනක සංයුක්ත නිකායේ ගංගා කියන සූත්‍රය සඳහන් කරනවා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ ඒ සමග ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරපු අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා මේ ගෙවි ගිය කල්පගාන ගැන අහපු අවස්ථාවේ අතීතයේ කොච්චර කල්පගානක් ගෙවිලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ගංගා නම් ගඟ යම්කිසි තැනකින්ද හිමාලයේ ආරම්භ වෙන්නේ. හිමාලයෙන් ආරම්භ වන ගංගා නම් ගඟ යම්කිසි තැනකින් මහ මුහුදට වැටෙන්නේද? ඒ ගංගා නම් ගඟ හිමාලයෙන් ආරම්භ වන තැනත් මහ මුහුදේ වැටෙන තැනත් අතර දුර යොදුන් 10ක් නෙවෙයි 20ක් නෙවෙයි 30ක් නෙවෙයි දීර්ඝ දුරක් යන්න ඕනේ හිමාල පර්වතයේ පටන් ගන්න මේ ගඟ මුහුදට වැටෙන්නේ. අන්නේ අතරතුර වැලි යම්තාක් තියෙනවා නම් හිමාලයේ ඉඳලා මහ මුහුදට වැටතර දක්වා ගංගා නම් ගඟේ වැලි යම්තාක්ද ඒ වැලි කැට ගන්නටත් එහා ගිය කල්ප ගානක් පින්නක් මහණෙනි අතීතයට ගෙවිල ගිහිලා තියෙනවා කියලා. සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ උපමාවට භාවිතා කරනවා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අර ඇටේරිය වනයේට ගිහිල්ලා අතට ඇත්තේජය පොළ ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අවබෝධ කරගත්ත ධර්මයේ ලෝක ස්වභාවය මෙන්න මේ ඇත්තේජය වනේ කොළ කරම්නම් පින්වත් මහණනි ඔබට නිවන් දැකීමට මම පෙන්වන්නේ යම්කිසි කොටසක්ද ඒ කොටස මේ අතේ තියෙන ඇත්තේජය කොළ ටික තරම් ස්වල්පයයි කියනවා. ඒ අවබෝධයට අවශ්‍ය ටික විතරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. යන්නේ යගේ බුදුරජාණන් වහන්සේ විවිධ උපමා රූපකාදිය භාවිතා කරගෙන තමයි ශ්‍රාවකෙන ධර්ම දේශනා කරන්නේ. ඉතින් මේ චූල සාරෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සාර කියලා සඳහන් කළේ අරටුව කියන එක. අරටුවක් උපමා කරගෙන තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍රය දේශනා කළේ ජේතවනාරාමයේ මේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ. අනේ පිළිසුතු ස්වාමීන් සකස් කරලා දුන්න රන් කහවණු වතුරලා සකස් කරලා දුන්න ආරාමයක් තමයි මේ ජේතනාරාමය. ඉතින් ආරාමයේ ඉඳගෙන වැඩ වාසය කරද්දී තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ කාලේ හිටිය පින්වත්නි පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණේ. පිංගල කියන්නේ මේ පිඟුවන් පැහැ කියන අර්ථය. මෙතුමගේ නම කොච්ච. කොච්ච නමුත් පාට අනුව මොකද උනේ? පිඟුවන් පැහැයෙන් යුක්ත කොච්ච කියන අර්ථයෙන් පිංගල කොච්ච කියලා තමයි කියන්නේ. මේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ හමුවන්නට එනවා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාල කළා, ගෞරව සත්කාර කළා, බුදුරජාණන් වහන්සේත් එක්ක කතාවට වැටෙනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පැවිදි සමූහය ඇති, පැවිදි ගණය ඇති ඒ පැවිදි පිරිසට පැවිදි ගණයාට ආචාර්ය වුණ ශාස්ත්‍රවරු මේ ලෝකේ ඉන්නවා. උදාහරණයක් විදිහට කියනවා පූර්ණ කස්සප. පූර්ණ කස්සපටත් එහෙම ගිහි ජීවිතය අතහැරලා ආපු එහෙම පැවිදි පිරිසක් ශිෂ්‍ය පිරිසක් හිටියා. මක්කලි ගෝසාල. එයාට ශිෂ්‍ය පිරිසක් හිටියා. අජිත කේශක කම්බල. අජිත කේශ කම්බල කියන්නේ තවත් ගුරුවරයෙක් ශාස්ත්‍ර කෙනෙක්. පකුද පච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත සහ නිකණ්ඨනාත පුත්ත දැන් මේ ගුරුවරු කිහිප දෙනෙක්ගේ නම කියන සිංහල කොච්ච බ්‍රාහ්මණයා සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ එයාලා දේශනා කරන යම් ධර්මයක් තියෙනවා ඒ ධර්මය එයාලගේ ඒ ස්වකීය මත නෛර්යානිකද නැද්ද කියලා අහනවා. දැන් උදාහරණයක් විදිහට මක්කලි ගෝසාල ඉදිරිපත් කරන මතයක් තියෙනවා. අන්නේ මතය බුදුරජාණන් වහන්සේගෙන් අහන එක නෛර්යානිකද? ඊළඟ පකුද කච්චාන යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා නම් ඒක නෛර්යානිකද? ඊළඟට උද්දකරාමේ අජිතකේස කම්බල යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා නම් ඒක නෛර්යානිකද? අහනවා ආර්යයාගේ මතේ හරිද මෙයාගේ මතේ හරිද කියලා මේව අහනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරන බ්‍රාහ්මණය මක්කලි ගෝසාලගේ මතය හරිද වැරදිද? පකුද කච්චායනගේ මතය හරිද වැරදිද? සංජය බෙල්ලච්ච පුත්තගේ මතය හරිද වැරදිද? නිගණ්ඨ නාත පුත්තගේ වරද මතය හරිද වැරදිද කියලා නෙමෙයි. මම ඔබට ධර්මයේ දේශනා කරන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නපරේසං විලෝමානි නපරේසං කතාකතං පතන වවෙකේ කතානි කතානිතය කියලා. අනිත් අය කළ දේවල් ගැන අනිත් අය නොකළ දේවල් ගැන කල්පනා කර කර ඉන්න නැතුව තමන්ගේ ජීවිතේ යහපතක් වෙන විදිහට තමන්ගේ ආත්මභාවයේ සුවපත්තර දෙයක් කරගන්න කියලානේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මෙයාට කියන්නේත් ඒක. ඔය ආර්යයාගේ මතේ මෙයාගේ මතේ ඕවා ගැන කල්පනා කර කර ඉන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම යම් කිසි ධර්මයක් දේශනා කරන්න ඒක අහගෙන ඉන්න කියනවා. ඉතින් මේ පිංගල කොච්ච කියන මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ඒ අදහස පිළිගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවද කියන බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය අරටුවක ප්‍රයෝජනයක් තියෙන ගහක අරටුවක ඒ කොස් ගහක් වෙන්න පුළුවන් නැත්නම් මහෝගනි හරි වෙන්න පුළුවන් අරටුවක ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් කරටුවක් හොයාගෙන කැලේට යනවා. කැලේට ගියාට පස්සේ මෙයාට අරටුවක් තියෙන ගහක් හමු වෙනවා. හැබැයි මෙයා අරටුව කියලා ගහේ අරටුවවත් ගන්න නැතුව ඊළඟට මෙයා ගහේ අරටුව විතරක් නෙවෙයි ඊළඟට තියෙන පොත්ත ගන්නෙත් නැතුව ඊළඟට තියෙන සිවිය ගන්නෙත් නැතුව ඊළඟට තියෙන එළය ගන්නෙත් නැතුව මෙයා මොකද කරන්නේ ගහේ දෙන කොළ ටික අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ ශ්‍රාවකයෝ මේ සාසරේ ඉන්නවා කියලා. මේක ඇත්තට විසුණු වහන්සේලාගේ මානසිකත්වයන් ගැන විග්‍රහ කරන සූත්‍රයක්. අරටු ඕනේ කියලා කැලේට ගිහිල්ලා මොකද කරන්නේ පුරුෂයෙක් ඒක එළිය ගන්නෙත් නෑ අරටුව ගන්නෙත් නෑ පොත්ත ගන්නෙත් නෑ සීනි ගන්නෙත් නෑ පොලේ අරගෙන යනවා ඒ කියන්නේ එයා ඒකෙන් ගත යුත්ත දන්නේ කියන එකනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ශාසනෙත් ඉන්නව අන්න එහෙම ශාසනයට එනවා තමයි හැබැයි ශාසනයෙන් ගතියුත්ත ගන්න නැති හාමුදුරන් වහන්සේලා. සඳහන් කරනවා මේ ලෝකේ ඇතම් කුල පුත්‍රයෝ ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැළකීමෙන් දුකින් දුම්නසෙන් උපායාසයෙන් මම වැඩුණේ වෙමි. දුකින් යුක්ත වූ වෙමි දුකින් පෙළුණේ වෙමි කියා මේ දුක් දැස දුරු කෙරුමට ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණේ. දැන් අරටුව ගන්න ඕන කියලා කොලේ අරගෙන යන කෙනා වගේ කට්ටියක් මේ ශාසනය ඉන්නවා කියලා මේ විග්‍රහ කරන්න හදන්නේ. එයාලුනත් මේ ශාසනයට එන්නේ ඉපදීම ගැන කලකිරීලා ජරාව ගැන කලකිරීලා ව්‍යාධි ගැන කලකිරීලා මරණය ගැන කලකිරීලා චිත්තසංතානෙ ඇති වෙන දැවීම්, තැවීම්, කිච්චීම් වලින් බැටකාල බැටකාල බැටකාල මොකද කරන්නේ? සංසාරෙම මේ දුක මට විඳින්න උනානේ මේකෙන් මං ගැලවෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ කියලා සාසනයට එනවා. ශාසනයට ආවට පස්සේ දැන් ශාසනයට එන්න මොකටද? නිර්වාණය සාක්ෂාත් කරගන්න. ශාසනය අරටුව වගේ නිර්වාණය කියන එක. හැබැයි මෙයාට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා ආපු ගමන් මෙයාට ලැබෙන්න පටන් ගන්නවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දැන් එහෙම වෙන්න පුළුවන් අපි දැන් මහේසාක්‍ය පරම්පරාව ළමේ පැවිදි වෙනවා. දැන් මහේසාක්‍ය පරම්පරාවකින් කුලයකින් කෙනෙක් ඇවිල්ලා පැවිදුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අතීතයේ හිටපු රාජරාජ ආදී අමාත්‍යරුන්ගේ දරුවෝ පැවිදි වෙනවා. ශාසනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ඕන දැන් අර පැවිදි වෙච්ච දරුවට පැවිදි වෙච්ච ස්වාමින්වහන්සේට පරම්පරාවෙන් සලකනවද නැද්ද? අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරන් වහන්සේ ආයේ අපේ පරම්පරාවකින් තව හාමුදුරන් වහන්සේලා ඉන්නවද කියලා මොකද කරන්නේ? සිවුරු ගෙනත් පූජා කරනවා, පාත්‍රා ගෙනත් පූජා කරනවා, කුටි දෙනතුන් හදලා දෙනවා, තව හදලා දෙන්නද කියලා අහනවා. බේත් හේත් ගිලම්පස ගෙනත් දෙනවා ඒවයි කෙලවරක් නැහැ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ශාසනයට ඇවිල්ලා සමහර අවස්ථාවල ධර්ම දේශනා කරනකොට ධර්ම සාකච්ඡා කරද්දී පිරිත් දේශනා කරද්දී ධර්ම විනය උගන්වද්දී සමහර ශාමින්හාකරන මොකද වෙන්නේ ඕන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන ලාභ කියන්නේ මොනවද සිව්පසේ කියන්නේ විසුණුහාකරන ලැබෙන ලාභයක් චීවර සේනාසන පින්දපාත ඇගිලා නප්පත්‍ය සත්කාර කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට සිව් උපාසක උපාසිකා වන්දනාමාන කරනවා. එහෙමනේ උදව්පතව් කරනවා. කුටි ඇමදලා දෙනවා, කුටි කටේ ඇමදලා දෙනවා, ඊළඟට කුටියවට පිරිසිදු කරලා දෙනවා, වහල උණු කැට ටික මාරු කරලා දෙනවා. හරියට සත්කාර කරනවද නැද්ද? උණු වතුර පැන් එකක් ගෙනත් දෙනවා, ඇල් වතුර පැන් එකක් ගෙනත් දෙනවා. දාන ටික ළඟට ගෙනත් බෙදලා දෙනවා. දාන ටික පන්සලටම ගෙනහිනුත් දෙනවා. මේ වගේ එකී නොකී මහා සත්කාර වගේක් අපි පිළිතුරු කරනවද නැද්ද සංඝයා වහන්සේට? දැන් කොටිම කිව්වොත් කටිනයක් වුණොත් කටින සිවුරක් පඳු ගහලා දෙනවා අපි මේ ගිහි පින්නතු. එතකොට මෙන්න මේවට කියන සත්කාර කියලා. අර වගේ දාන දාණය සෙනසුන් චීවර මේ ගිලාපත්‍ය වගේ ලාභත් ලැබෙනවා ඊළඟට සත්කාරම් ලැබෙනවා උදාහරණයක් වුණොත් එහෙම දැන් අපේ රටේ රාජ්‍ය ආයතනයකට ගියොත් පුද්ගලික ආයතනයකට ගියොත් සාමින්හන්සේ නම ඉතින් අර පොලිම් වලින් දෝන්නේ නැහනේ සාමින්හන්සේ දැක්ක ගමන් වඩින්න හාමුදුරනේ කියලා ඒ ලිපි ලේඛන යන්න මොකක් හරි එකක් නම් ඒ හැම දෙයක්ම සිද්ධ කළ ඔබ වහන්සේ ආසනෙන් වැඩ ඉන්න අපි මේක කළ දෙන්නම් කියලා බලන්න සදැහැති කුල පුත්‍රයෝ සදැහැති උපාසක උපාසිකාවෝ සත්කාර කරනවද නැද්ද කොච්චරක්ද සත්කාර කරනවද ඊළඟට කීර්තිය කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට හොඳට බණ කියන්න පුළුවන්, ඒ ස්වාමීන් වහන්සේට හොඳට පිරිත් කියන්න පුළුවන්, ඒ ස්වාමීන් වහන්සේ හොඳට බණ භාවනා කරනවා, ඒ ස්වාමීන් වහන්සේ හොඳට මෙහෙම මෙහෙම කියලා කීර්තිය පැතිරෙනවා. පොසත් පවුලකින් ඇවිල්ලා පැවිදි වෙලා තියෙන්නේ, හැම දෙයක්ම අතහැර ඇවිල්ලා ඇවිල්ලා පැවිදි වෙලා තියෙන කීර්තිය පැතිරෙනවා. ප්‍රශංසා කියන්නේ ඇවිල්ලා කියන ඔබ වහන්සේ හරි සිල්වත්, ඔබ වහන්සේ හරි ගුණවත්, අනේ ඉතින් ඔබ වහන්සේගේ මන කොච්චර හොඳද? අනේ ඔබ වහන්සේගේ පිළිත් කොච්චර හොඳද? ඔබ වහන්සේ කොච්චර හොඳට උගන්වනවද? ප්‍රශංසා ලැබෙනවා. ඔබ වහන්සේ දැන් සමහර අය කියන අනේ බුදුරජාණන් වහන්සේත් මතක් වෙනවා. මොන ප්‍රශංසා ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? දැන් මේ හාමුදුරුවෝ ආවේ මොකටද? ශාසනය අරටුව හොයාගෙනනේ. නිර්වාණය හොයාගෙන ආවේ. අරටුව හොයාගෙන ආපු කෙනා මොකද කරන්නේ? අර කොළ ටික අරන් ගියා වගේ මෙයා මෙන්න මෙතන හිර වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තුළ මේ භික්ෂුව හිර වෙනවා. එතනින් එහාට තියෙන ප්‍රණීතතර සැපයක් තියෙනවා නම් ඒ සැපයන්ට මෙහාට යන්න අමතක වෙනවා. එහෙම වෙච්ච භික්ෂුන් වහන්සේ අතීතයේත් හිටියා දකින්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහු වෙලා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් හේතුවක් නිසා ලැබෙන්නේ සමහර අයට සංසාර පිනට ලැබෙනවා. ඒ පින ඡය වෙනකොට මොකද වෙන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අහිමි වෙලා යනවා. සමහර අය තමන්ගේ ජීවිතයේ තියෙන කපටි කන් නිසා විශේෂ කණේෂණ කියන්නේ කපටි කන් නිසා තමන්ගේ තියෙන වංචනික කම් නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබනවා. සිල්වත් නැහැ මහා සිල්වතෙක් වගේ මේ ජීවත් වෙනවා. ගුණයක් නැහැ මහා කරුණාවන්තයෙක් වගේ ජීවත් වෙනවා. අපිට මේ දේශනා කළ දෙන්න දුන්නාහන්සේ. ඒ වගේ වංචනික ಗುಣධර්ම පෙන්නලා මොකද කරන්නේ? අර මේ අපේ රටේ හිටියේ මේ හැලි හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක්. ඇයි මේ හැලි හාමුදුරුවෝ කියන්නේ? ඒ ශාමින්දාංශයේ හිටියේ මේ පර්වතයක් මේ ටිකක් ඔය පොඩි කන්දක් උඩ තමයි කුටිය තිබ්බේ. මේ කන්ද නැගගෙන තමයි එන්න වෙන්නේ මේ ගිහි පින්නතුන්ට. මේ ගිහි පින්නතුන් එනකොටම මේ ශාමින්දාංශයේගේ කුටියේ තියෙන මහා හැලියක්. ඒකේ මිනිස්සුයෙකුට බහැලෙන්න පුළුවන් හැලියක්. මේ ශාවින්හාසය මොකද කරන්නේ? ඒක පාට හැලිය ඇතුළට රිංගනවා. හැලිය ඇතුළට රිංගන ශබ්ද නැතිනවා දැන් ගිහි ඇවිල්ලා කතා කළ කතා කළ කතා කළ යනවා. හැබැයි කතා කළ යනකොටම අර ශාවින්හාසය මොකද කරන්නේ? හැලියෙන් එළියට ඇවිල්ලා ඉක්මනට ගිහින් කියනවා ආපින්නත් මේ මාව බලන්න දාවේ ඉතින් මෙයාට හරි පුදුමයි ස්වාමීන් අපි ඔබ වහන්සේ කුටි ඇතුලෙත් බල ඔබ වහන්සේ හිටියේ නෑනේ. ආ ඉතින් ඒවට ක්‍රම වැඩ තියෙනවා. අන්න බලන්න. මේ ස්වාමීන් වහන්සේ මේ මොකක්ද අඟවන්නේ? මම මේ එරි දින මෙතෙන්ට ආව කියලා මේ අඟවන්නේ. හැලි හාමුදුරුවෝ කියලා නමක් හදන පස්සේ. පස්සේ ඔක්කොම අහු වුණා ඉතින්. ඉතින් අහු වෙනකම් මොකද කරේ? රවට්ටගෙන අනේ අහිංසක ගිහි පින්නතුන් ලාභ සත්කාර කීර්ති සංසාර ලැබුවර බාහ්‍ය දාරුචියත් එහෙමනේ ඒත් එන රහත් නැතුව රහත් කියලා හිතන්නේ. ඊළඟට මේ අර අසූචිකයනේ. අසූචිකාව පරිබ්‍රාජකයෙක් හිටියේ. ඉතින් අසුචිකාව පරිබ්‍රාජකයන් මොකද කරන්නේ? ඒ පරිබ්‍රාජකයා මේ එත්ත මේ ඔය බත් වර්ග, පළතුරු වර්ග ඒවා කන්න පිටින් අසුචි කන්නේ. අතීතයේ කරපු අකුසල කර්මයකට. අසුචි කන්නේ හිතර විඥානයක් පහළුනේ. ඉතින් රැයට තමයි අසුචි කන්න යන්නේ. දවල් දවසේ මොකද කරන්නේ? තනි කකුලෙන් ගහ ගලක් උඩ හිටගෙන ඉන්නවා. කට ඇරගෙන ඉන්නේ. ඉතින් ගිහි පිළිතුන් ඇවිල්ලා බලාගෙන දෙයියනේ මේ පැය 24න් මේ පැය මේ මේ අවදිින් ඉන්න පැය 18න් මේ මේ මේ ඇත්තෝ අනේ බලන්නකෝ හිටගෙනමයි ඉන්නේ. කන්නේත් නෑ, බොන්නේත් නෑ. කටත් ඇරගෙන මේ නම් එසේ මෙසේ මිනිස්සෙක් වෙන්න බෑ. මොකද්ද මෙයා රැයට කරන්නේ? රැයට හොය හොයා යන අසුචි ඉතින් අර ගිහි කෙනෙක් ගෙනල්ලා අපි හිතමු දැන් කිරිබත් ටිකක් පූජා කළා කියලා. කනකොල ගහ ගාවනවා මේ කනකොල ගහ ගාවනවා කිරිබතේ. කිරිබතේ ගාවලා දිවේ රවර ගන්නවා. මේ හොඳටම ප්‍රමාණවත් මට අද දවසට මුකුත් මොන්නේ නැහැ. රැයට ගිහලා අසුති කනවා. ඉතින් ඒ මොනවද? ඒ තුනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණ හැබැයි වංචනිකයි. අන්න එහෙම වංචනිකවල් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්. ඊළඟට සමහර අයට තමන්ගේ ජීවිතේ ඇත්තරම තියෙන ගුණධර්ම නිසා තමන් බොහෝ ශබ්ද සම්පත් අතහැරලා ආපු කෙනෙක් ආදි වශයෙන් තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පුළුවන් හැබැයි ඒව සදාකාලිකද? తాවකාලිකයි. ඒ වගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ධාර්මිකවත් ලැබෙනවා අධාර්මිකවත් ලැබෙනවා. ලබා ගන්නත් පුළුවන්. යම්කිසි සියල්ල මෙපා සාසනික අරටු වුණ නිර්වාණය ඕන කියලා එන යම්කිසි කුල පුත්‍රයෙක් ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් සතුටු වෙමින් ආශාද වෙමින් අනේ ඉතින් මේ ගිහි අය මට කොච්චරනම් ගරු කරනවද වඳිනවද මාව කොච්චර වර්ණනා කරනවද මෙයාලට ඉතින් මන් නැතුවත් බැරි ඇති කියලා මේ විකාර මානසිකත්වයට වැටුනොත් මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රීන් අහු වෙන්නේ නැති සාමින් වහන්සේලා ලාභ සත්කාර වලට අහු වෙනවා. කොච්චර භයානකද? ස්ත්‍රියකට අහු නොවෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් දෙන වර්ණනාවකට අගයකට අහු වෙන්න පුළුවන්. ඉතින් අපේ මේ ප්‍රවිද්දත් කොච්චර පරිශ්‍රමෙන් අරගෙන යන්න ඕන. ඊළඟට ලාභ සත්කාර කීරි වසන් සත්‍යක ඔළුවට එන මාන්නක්කාරක. ඊට පස්සේ විසුණුහන්සේ ඇවිදින්නෙත් මාන්නෙන් වාඩි වෙන්නෙත් මාන්නෙන් බණ කියන්නෙත් මාන්නෙන් පුදුම කර්මයක් මේවට අහු වුණොත් එහෙම ඕන භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරටුව හොයාගෙන කැලේට ගිහිල්ලා අර කොලේ අරගෙන යන ලාමක පුරුෂයෙක් වගේ උඩට. ලාමක පුද්ගලෙක් වගේ තියෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වුණ භික්ෂුව. ඇයි එතනින් එහාට තියෙන ප්‍රණීත සැපයක් ගැන මෙයා හිතන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ඉන්නවා ඔන්න යම්කිසි පුද්ගලයෙක් අරටුව හොයාගෙන කැලේට යනවා. මෙයා අරටුව හොයාගෙන කැලේට ගිහිල්ලා පින්නත් මොකද කරන්නේ? අරටුව අල්ලගන්නෙත් නැහැ. පොත් අල්ලගන්නෙත් නැහැ. කොළ අරගන්නෙත් නැහැ. සිවිල් අල්ලගන්නෙත් නැහැ. මෙයා එලේ අරගෙන යනවා. ඒකෙදි වැඩක් නැහැ. අරටුව ගන්න ඕන එකට එලේ අරන් ගිහිල්ලා හරියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඒ වගේ. ගිහි ජීවිතයේ කටුකත්තේ දැනිලා සංසාර ගමනේ ගැන කලකිරීම ඇති වෙලා අනේ මට මේ මුකුත් එපා කියලා අමතා කඩන්ති ඒ දේවලුත් අතහැරලා ශාසනයට එනවා. ශාසනයට ආවට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. හැබැයි අහුවෙන්නේ මෙයා හිතනවා මේට හාගිය ප්‍රණීත සුඛයක් මේ ජීවිතේ තියෙන්න ඕන. අන්න එතකොට මෙයාට අහු වෙනවා සීලය. මෙයා දැඩි හැඟීමකින් සීලය ආරක්ෂා කරනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, කාමවර්ධ හැසිරෙන්නේ, ඒ භ්‍රමචර්යාව රකින්න, භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, ඒ වගේ සාමණේර දස සීලෙ පිළිපදිනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නම් මේ මූලික 220ක් වුණ ශික්ෂාපද සහ ඒව බෙදි බෙදි යනකොට සකස් වෙන ඒ ඒ විවිධ ශික්ෂාවල හික්මෙමින් මෙයා මුකුත් කරන්නේ සීල සම්පක්තිය පාතිමොක්ඛ සංවර සීලය හොඳට පිළිතනවා. හැබැයි යාටත් වරදිනවා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙයා මේක තුලින් ආඩම්බර වෙනවා. මං සිල්වතෙක් කියලා. සිල්වත් කියන ස්වභාවය සීලවන්තකම කියන එක නිහතමානීකත් එක්ක යන්න ඕන එකක්. දැන් මට හැම වෙලාවෙම අපි සමහර ගිහි පින්නදුන් අපි දන්න එයාගේ අතීත ජීවිතය ගැන හොඳට දන්නවා. අතීතේ කාම වරදලා හැසිරලා තියෙනවා, හොඳට බොරු කී කියත් ඉඳලා තියෙනවා. අපි හොඳට දන්න එයාගේ අතීත චර්යාව. දැන් ඉතින් යම් කිසි කාලයකදී ධර්මයට ඇතුල් වෙලා දැන් හොඳට පංචශීල වල පිළිපදලා කටයුතු කරනවා. අපිත් එක්ක එකතු වුණාම මොකද කරන්නේ? පංචශීල නොරකින ගිහියන්ට කරහනවා. අනේ සාවින්නාන්තර මිනිස්සු අර වගේ වැඩ දිකන කොහොම කරනවද දන්නේ නැහැ. ඉතින් අපිට හිතෙන්නේ වත් එහෙම නිශ්චය. ඒක මතක් වෙන්නේ හරි පුදුමයක්. වික්ෂුන් වහන්සේලා වශයෙන් අපි හැමතිස්සෙම හිතන්න අද අපි උපසම්පදා සිල්වල හිටියට අපි කොහෙද ඉස්සෙල්ලාම හිටියේ? පන්සිල් වල ජීවත් වෙච්ච අය නේද ඉස්සර? අපි ඒ නිසා අපි අපි හැමතිස්සෙම නිහතමානී වෙන්න ඕනේ. අපි ඕනෑම කෙනෙක්ගේ අතින් මේ භවයේ නැත්තම් සතර ගමනට කොච්චර වැරදි වෙලා ඇද්ද අපි ඔක්කොම අමතක වෙලා මේ සතිය සිල් රැකගෙන මාසය සිල් රැකගෙන ඔළුවට මාන්න ආදී ක්ලේශ ධර්ම උපදවාගෙන අනේ මේ වැරදි කරන මිනිස්සුන්ට ගරහනව නම් නේද බුදුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ තමන් හුවා දක්මින් අනිත් හෙලා දකි කියලා අත්ුක්කංශන පරවන්දන අපි නම් ඕක කරන්නේ අපි නම් ඕක කරන්නේ මේ මිනිස්සු කොහොම කරනවද දන්නේ අන්න තමන් හුවා දක්මින් අනිත් හෙලා දකි මේ මේව වෙන්නේ ඇයි ලාභ සත්කාර වලට අහු වෙන්නේ මේ සීලය තුල මාන්නය හටගන්නේ ඒ ලැබුණු ලාභ සත්කාර තුල අනිත් අය හෙලා දකින්නේ මට නම් ලැබෙනවා කියලා තමන් හොවා දක්වන්නේ. ලැබිච්ච සීලය තුල අනිත් අය හෙලා දක්වමින් තමන් හොවා දක්වන්නේ පංචස්කන්ධයේ ඇත්ත දන්නේ නැති නිසා. මේ රූපය, වේදනාවය, සංඥාවය, සංකාරය, විඥානය කියන ස්කන්ධ ධර්මයෝ ඇහි පිල්ලමක් ගන්න කාලයකට වඩා අඩු කාලයක් තුල බිඳිල යනවා. මොහොතක් මොහොතක් පාසා මේ බිනි බිනි යන ස්කන්ධ ධර්ම ටිකක් කියාගෙන මොන මාන්නක්කාරකම්ද පින්නතුම හිතන්නකෝ යම් කිසි දෙයක පැවැත්ම අඩු නම් පවතින කාලය අඩු නම් අපිට ඒක ආඩම්බර වෙන්න පුළුවන්ද ආඩම්බර වෙන්න බෑ සතුට වෙන්න පුළුවන් සතුට වෙන්නත් බෑ උදාහරණයක් ගත්තොත් එහෙම දැන් රූපවාණී යන්ත්‍රයක් ගන්න තැනකට ගියාට පස්සේ එතන එක රූපවාණී යන්ත්‍රයක් තියෙනවා අවුරුදු 5ක වගකීම දෙනවා තව රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. ඒකට වගකීම් සහතිකයේ මාසයයි දෙන්නේ. අපට අර මාසයක් වගකීම් සහතිකයේ දෙන රූපවාහිනීකට සතුටක් උපදින්නේ නැහැ. ඇයි? මාසයයිනේ. හැබැයි අවුරුදු 5ක් පවතිනවා කියලා හිතන එක ගැන නම් සතුටක් උපදින්න පුළුවන්. කෙටි කාලයක් තුළ බිඳලා යන එක ගැන අපිට සතුටක් උපදින්නේ නැහැ. එහෙනම් පංචස්කන්ධයේ තියෙන මේ මාසයක් නෙවෙයි මේක. සතියකුත් නෙවෙයි, විනාඩියකුත් නෙවෙයි. පංචස්කන්ධ ධර්මය මොහොතක් මොහොතක් පාසා බිලිබිලි යනවා. නැවත නැවත හට ගන්නවා ඒ ඒ මොහොතේ බිදි බිදි යනවා. එතකොට මේකේ බිදි බිදි යෑම අරමුණු නොවන කොටයි ලාභ සත්කාර තුලින් මාන්නය උපදින්නේ. ලාභ සත්කාර කියලා ලැබෙන්නේ ස්කන්ධයන්මනේ අපිට. නේද? එතන තියෙන්නේ රූපයක් හරි වේදනාවක් හරි සංඥාවක් හරි සංකාරයක් හරි විඥානයක් හරි. සීලය කියන්නේ සංස්කාරයක් නේ. ඒ හැම එකම තියෙන තාවකාලික බව. හේතුන් නිසා හටගත්තා වගේ හේතු නැති නිසා නිරුද්ධ වෙලා යන බව. ඔන්න ඔය විදර්ශනාව නැති නිසා තමයි මේ ඔක්කොම මාන්නකාරකම්. මේ මේ මේ සූත්‍රය බොහෝම වටින සූත්‍රයක්. මේ ශාසනයේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා පින්නත් ඉතාම නිහතමානීව ගුණවත් පුංචි දරුවෝ වගේ Tamanට මහා ලොකු ලොකු තත්ත්වයන් තිබ්බත් පොඩි ළමයා වගේ මානසිකත්වයන්ගෙන් හැසිරෙන පිරිස් අතර ඉන්නවා පින්වත්නි. ලාභ සත්කාර නිසා, සිල්වත්කම නිසා, මාන්නේ උදම් පනමින් මානක්කාරව අනිත් අයට අප්‍රසාදජනක වෙමින් පාපී ජීවිත ගෙවන අය. පාපී කියන්නේ ඇයි? මාන්නේ කියන්නේ පාප ධර්මයක් අකුසලයක්. ඒක එහෙම කියන්නේ. තමන් හුවා දක්වමින් අනිත් අය හෙලා දක්වනවා කියන පාප පාපයක් ඒක. අකුසලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ පින්වත් මහණේ මේ බ්‍රාහ්මණය පිංගල කොච්චර මේ ශාසනයට එන සමහර අය අරටුව හොයාගෙන ඇවිල්ලා කොළ අරන් යනවා වගේ අරටුව හොයාගෙන ඇවිල්ලා එලේ අරගෙන යනවා වගේ මේ ශාසනයේ ඉන්නවා පිංගල කොච්ච නිවන් දකින්න කියලා ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර හමු වෙ හිරවල ඉන්න අය නිවන් දකින්න කියලා ඇවිල්ලා ලාභ සත්කාර වලට අහු නැතුණත් සීලයට අහු වෙලා සීල තුල හිර වෙලා ඉන්නයි. එයාලා මේ ශාසනයේ අරතුව ගන්නයි නෙවෙයි. අපි කවුරුත් බලන්න ඕන. වෙනතුන් බලන්න අපිත් බලන්න අපි අරටුව ඉලක්ක කරගෙන ඉන්න අයද අරටුවයි මගේ ජයග්‍රහණ අරටුව කියන්නේ නිර්වාණය කියන එක. අකෝපේ චේතෝ විමුක්තිය. ස්ථිර චිත්තකයිසිකයන්ගෙන් නිදහස් වීම. ඒකද අපේ ඉලක්කයේ ලක්ෂණ තිස්සෙන් බලන්න ඕනේ මේ ලාභ තත්කාර වල හිර වෙන ඒවායින් සතුටු වෙන්නව නම් අරටුව ගන්න අපි. ශීලයේ තුල හිර වෙලා ඉන්නව නම් ඊට එහාගේ දෙයක් ගැන හිතන්නේ නැත්නම් අරටු ගන්න අය නෙවෙයි. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම පින්නත් පිංගල කොච්ච මේ යම් කිසි කෙනෙක් කැලේට යනවා. දැන් පළවෙනි කෙනා කොළ ගත්තා අරටු ගත්තේ නෑ. තවත් කෙනෙක් එලේ ගත්තා අරටු ගත්තේ නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා තවත් කෙනෙක් යනවා කැලේට. මෙයාත් යනවා අරටු ගන්න කියලා. අරටු ගන්න ගිය කෙනාට මොකද වෙන්නේ? එයා ගනව CV හරි පොත්ත හරි. දැන් ඉතින් වැඩේ හරිද? ඒ ඒ ගමනේ වැඩක් නැහැ. අන්‍යගේ මේ ශාස්ත්‍රයේ දෙනවා පිංගල කොච්ච සමහර කුල දරුවෝ. එන්නේ කොහොමද අඬාගෙන දොඩාගෙන මට නම් එපා කියලා එහෙම නේ නෑ එන්නේ. අපිවත් ආව එහෙම තින්නවා. මේ සංසාර නම් එපා, ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, දැඳීම දුකයි ඕනම කුල පුත්තේක අවබෝධයෙන් එන්නේ එහෙමයි. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දෝමනස් යන මෙන්න මෙහෙම මෙහෙම කියලා අවබෝධය. ආවට පස්සේ මේ වෙන දේ කියන්නේ ආවට පස්සේ දැන් තුන්වෙනි කොටස සඳහන් කරනවා ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ලැබුණට අහු වෙන්නේ ඒකෙන් අනිත් අය හෙලා දකින්නෙත් නෑ. තමන් හුවා දක්වන්නෙත් නෑ. ඊට එහාගේ ප්‍රනීත සැපයක් වෙනවා. මෙයාට අහුන සීලය. සීලයත් හොඳට සමාදන් වෙලා සීලය හොඳට පිළිපදන කටයුතු කරනවා. එතනදිත් මෙයා අන් අය හෙලා දක්වන්නේ අන් අයට තමන් හුවා දක්වන්නේ නෑ. අනේ නිහතමානීව සීලය තුල ඉන්නවා. මේ එහාගිය ප්‍රණීත තපයක් හොයලා මෙයාට අහු වෙනවා සමාධිය. විදර්ශනා පාදක සමාධිය මෙයාට අහු වෙනවා. ඇයි විදර්ශනා පාදක සමාධිය කියලා කියේ මෙතන ඊළඟට තියෙන අපිට කතා කරන්න සංඥා වේදයිද නිරෝධයට පාදක වෙන සමාධිය ගැන. දැන් මෙතනදී අපි කතා කරන්නේ විදර්ශනා පාදක සමාධිය. මෙන්න මෙයාට අහු වෙනවා මේ සීලයට වඩා ප්‍රණීතය නේද මේ විදර්ශනා පාදක සමාධිය. ඉතින් එයා මොකද කරන්නේ? අන්නේ සමාධිය තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න පටන් ගන්නවා. ආනාපාන සතියෙන් හරි මෛත්‍රී භාවනාවෙන් හරි අසුභ භාවනාවෙන් හරි මෙයා ඉතින් උත්සාහයෙන් දීගෙන් කැපවීමෙන් ගුරු ඇසුරෙන් කීකරුකමේ මේ විදිහට හොඳට කටයුතු කරලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා. හැබැයි එතනදී මොකද වෙන්නේ? අන්න හෙලා දකින්න පටන් ගන්නවා. වෙනතුන කොච්චර එහෙමයි හම්බුනේ නැද්ද? භාවනා වැඩසටහන් වලට ගියාට පස්සේ එහෙම අපිට සමහර අයගේ දැනෙලා තියෙනවා. පොඩ්ඩක් අගයක් දුන්නොත් එහෙම දැන් මෙයාට යම්කිසි විදියක මානසික මේ සමතුලිතභාවයක් තියෙනවා. මෙයාගේ හිතේ යම්කිසි දැන් ඒකන භාග ගොඩ නැගීමේ පාසල කියලා පොඩ්ඩ කිව්වොත් මොකද වෙන්නේ? පොඩි ප්‍රශංසාවක් කරන්න ඕන. අර පැත්තෙන් යනවා තමයි උඩ. එතැන්සක ඊට පස්සේ අමුතුම චරිතයක් වෙනවා. හරියම සුළු පිරිසක් තමයි නිහතමානීකම රැකගෙන සමාධිය තුළ ඉන්නේ. අනිත් එක තමයි සමාධිය ඇති කරගත්ත අය සමාධිය තුළින් උඩගුණොත් ඊළඟට සමාධියට අහිමි වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. උසස් ධර්ම තියෙන උසස් ධර්ම තියෙන කෙනාගේ ළඟ උසස් ධර්ම පහත් ධර්ම ඇති වෙනකොට බැහැර වෙලා යනවා. ඉතින් දැන් සමාධිය ඇති කරගත්ත කෙනා මොකද කරන්නේ? ඒ තුල අන් අය අනිත් අනිත් අය හෙලා දකින්න පටන් ගන්නවා. තමම හුවා දක්වන්න පටන් ගන්නවා. එහෙමනේ දැන් සමහර අය ඉන්න අපි නැද කතා කර ගියත් හැමතිස්සම තමන් සිල්වත් කියලා අඟවන්න පුදුම උත්සාහයක් දරන්නේ. තමන් ධර්මයේ දන්නවා කියලා අඟවන්න පුදුම උත්සාහයක් දරන්නේ. දැන් සමහර අය ඉන්නවා දැන් විද්‍යාව ගැන කතා කරනවා නම් දන්න විද්‍යාවකුත් නැහැ. ඒත් වෙනවා විද්‍යාව දන්නවා. ඉතින් හොඳට අනිත් අයගෙන් අහගන්න යන කයදලා. ජෝතිෂය ගැන දන්නේ නැහැ හැබැයි ජෝතිෂය ගැන කවුරුන කතා කරලා තොන්න එයක් කියන ජෝතිෂය ගැන දන්න විදියට. ඉතින් යටින් යට හිතින් hina වෙනවා නෙත් අය. ඇයිවත් එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අනු කාගේවත් සමච්චලයට අහු වෙලා නෙමෙයි හොඳ සිංහය වගේ චරිත. අභිමානවත් චරිත. දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න ඕන කියලා. දැන් දේශනා කරන අපට වඩා අභිධර්මය ගැන අවබෝධය තියෙන සූත්‍ර ධර්ම ගැන අවබෝධය තියෙන විනය ගැන අවබෝධය තියෙන අපිට කොච්චර හම්බුලා තියෙනවද ග්‍රාම වාසීවත් අරණ්‍ය වාසීවත්. ඉතින් ඒ වෙලාවට අපේ මත්තමේ අපි ඉන්නව මිසක් මම මේ නොදන්න බව අඟවන්න හොඳ නෑ කියලා කපටිකම් කරොත් මොකද වෙන්නේ? ඒක ලාමක ලාමක ඒ කියන්නේ ලාමක ආශාවල කියන්නේ මගේ තත්ත්වය කරගන්නනේ. දැන් මම සාමිනාහස නමස්සේ කතාවට යනවා. ඒ සාමිනාහස අභිධර්මය ගැන හොඳ හසල දැනුමක් තියෙනවා කියලා මට දැන අපිට වඩා මට වඩා. දැන් මේ වෙලාවට ඒ ඇත්ත පිළිගන්නතුව මෙයාට අඟවන්න හොඳ නෑ මං අභිධර්මයේ ගැන මෙයා තරම් දන්නේ නෑ කියලා දැන් මම මොකක් හරි මායමක් දානවා කියන්නකෝ මගේ භික්ෂූත්වයට වෙන හානිය එතනේ ඒකනේ. ඒ නිසා මේ සමාජයේ පින්නත් හරියට තියෙනවා දන්න දේකුත් නැහැ, නොදන්න දේකුත් නැහැ වගේ ජීවත් වෙනවා. එහෙම කවදාවත් ජීවත් වෙන්න එපා. අපි අපේ තන දැනගෙන අපේ සීමා දැනගෙන ඒ සීමාව තුළ නිහතමානීව අනිතරක් ගරු කරමින් මේ අහිංසක ඒ වගේම හොඳ අභිමානවත් ඒ නිවැරදිභාවය තුලින් මතුවෙච්ච මනා පෞරුෂයකින් අපේ පැවිද්ද හෝ වේවා ගෘහස්ත මේ උපාසක උපාසිකා භාවය හෝ වේවා අරගෙන යන්න ඕනේ. ඉතින් මේ වික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ මේ සඳහන් කරන වික්ෂුන් වහන්සේලාට? ඉතින් මේ සඳහන් කරන අවස්ථාවේ මේ තුන්වෙනි කොටාසේ ලාභ සත්කාර වලට අහුනේත් නෑ. සීලේ තුලට ප්‍රශ්නක් ආවේ නෑ. හැබැයි සමාධිය තුලදී මොකද වෙන්නේ? ඔන්න ඒකෙන් උදම්මනමින් මානක්කාර වෙමින් අනිත් ඇහිලා දකිමින් Taman හුවා දක්වමින් එපා කරපු ජීවිතයක් අරගෙන යනවා. කොහෙද ඉතින් නිවන? අරටුව නෙවෙයි අල්ලන්නේ කියන්නේ. මොකක්ද අල්ලන්නේ? ගහේ අර පොත් අල්ලගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කොටසක් ඉන්නවා. ඒ කොටසත් අර වගේමයි. ජාතිය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස් කියන ලොකු කලකිරීමකටපත් වෙලා අනේ ගිහි ජීවිතේ නම් එපා සංසාරයටම ආපහු මේ ජීවිතේ පාගෙන තමයි ශාසනයට එන්නේ. ආවට පස්සේ යාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඒත්ම තමන් හුවා දක්වීම මන්නය හිලා දැක්වීම නැහැ. ඊටහා ප්‍රනීත සැපයක් වැඩි වෙනවා සීලය අහු වෙනවා. සීලය මෙයා හොඳට ආරක්ෂා කරනවා. හැබැයි ඒ සීලය තුල අන්නය හෙලා දකින්නෙත් නැහැ තමන් හුවා දක්වන්නෙත් නැහැ. ඊළඟට මෙයාට අහු වෙනවා මේ ඊටහා ප්‍රණීත සත්‍යයක් විදිහට සමාධිය. විදර්ශනා පාදක සමාධිය. හැබැයි මේ සමාධිය තුලත් මෙයා මොකද කරන්නේ? අන්නය හෙලා දක්වන්නෙත් නැහැ. Taman හුවා දක්වන්නෙත් නැහැ. ඊටයා ප්‍රනීත සපයක් හොයද්දී මෙයාට අහු වෙනවා ඥාන දර්ශනය. මෙතන ඥාන දර්ශනය කියන අභිඥා කියන එක. අභිඥා කර දිබ්බ චක්කු දිබ්බ සෝත ආදීනේ උතුම් ඥාන ලබන්නෙක් බවට මෙයාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඥාන ලැබු මෙයා මොකද කරන්නේ? අන්නය හෙලා දකින්නවා. Taman හොවා දක්වනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේට ඕකනේ උනේ. දේවදත්ත දේවදත්ත ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේත් එක්කම ගිහි ජීවිතය ගත කරලා සිද්ධාර්ථයන් වහන්සේ සාස බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා මොකද කරන්නේ? වීරෙන් බණ භාවනා කටයුතු කරනවා. සංසාරික පිනයි කළ කැපවීම හේතු වෙලා සමාපatti අටම උපදවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අභිඥාපාව උපදවා ගන්නවා. හැබැයි අභිඥා වලින් පස්සේ ඒ ඥාන දර්ශන උපදවා ගත්තට පස්සේ මෙයාට මොකද වුනේ? මෙන්න මෙයාට හටගත්තා මාන්නය කියන එක. ඒ මාන්නය හටගත්ත කම මෙයාට අදහස ආවේ බුදුරජාණන් වහන්සේ වගේ මම මේ සංඝ පිරිස පාලනය කරන්න ඕන කියලා. ඒ මාන්නකාර හැඟීමත් එක්ක මොකද උනේ? සමාපත්තියෙන් සමාපත්තිය මොකද උනේ? පිරිහෙන්න පටන් ගත්තා. අන්තිමට සමාපත්තිය මාත්‍රයක් නැති භික්ෂුන් වහන්සේ නමක් බාර දේවදත්තපත් වුණා. ඇයි ඒ? අන්න අය හෙලා දැක්කා, Taman හුවා දැක්කුවා. එතකොට බලන්න එයාට අරටු වහුණාද? එයාට අරටු වහුන්නේ දේවදත්තට තාමත් අරටු වහුවිලා නැහැ නිර්වාණය කියන සාසනික අරටු වහුන්නේ අද වෙනකන් දේවදත්තට. බලන්න බුද්ධ ශාසනයක් කවට ලැබෙන ගොඩක් දුර්ලභ ගොඩක් පින් කරලා තමයි අපි ඉන්නේ අපි දෙන්න එන්නේ බුද්ධ ශාසනයකට. බුද්ධ ශාසනය තුල පැවිද්ද කියන්නේ ඊටත් වඩා දුර්ලභයි. බුද්ධ ශාසනය තුල උපාසකෙක් උපාසිකාවක් වෙනට වඩා ලොකු පිනක් තියෙනවනේ භික්ෂුන් වහන්සේනවා භික්ෂුණියක් වෙන්නේ. ඒ භික්ෂුව ඒ භික්ෂුණිය වෙලා ලැබෙන ලාභ සත්කාර නිසා අන් අය හෙලා දක්වමින් Taman හුවා දක්වමින් හිටියොත් වර්ධින වැරදි ඉඩලට ආපහු කල්ප ගානකින් නිවන් දකින්න හම්බ වෙන්න කියලා පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා තමන්ට ලැබෙන තමන් සමාදම් වෙන රකින්න සීලය නිසා ඇති කරගන්න තමන් හොවා දැක්වීමත් අන් අය හෙලා දැක්වීමත් කියන අත්ුක්කංශල පරවම්බන නිසා යාට කල්ප ගානකට නිවන ඇත්තෙන්න පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා ඇති කරගන්න චිත්ත සමාධිය තුළ අන් අය හෙලා දැක්වීම තමන් හොවා දැක්වීම අත්ුක්කංශල පරවම්බනයට පටන් ගත්තොත් කල්ප ගානකින් යාට නිවන කියන අරටුව ශාසනික අරටුව මගහැරෙන්න පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා යම් කිසි ඥාන දර්ශන වූ අවිඤ්ඤා ආදී උපදවාගෙන ඒ තුලින් අන්න හෙලා දකින්න තමන් හොවා දකින්න අත්ුක්කන්තල පරවම්බන පටන් ගත්තොත් දේව දතුරු දේව වෙන්නත් පුළුවන්. දේව දතර අදටත් නිවන් දකින්න බෑනේ. ආස්ත සමාපatti වලටම ගියා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ කොච්චර ඇද්ද පින්නත් අපි නොදන්න චරිතය. ලාභ සත්කාර වලට අහු වෙලා නිවන ඈත් කරගත්තා. සීලය තුල මාන්නාදී ඇති වෙලා නිවන ඈත් කරගත්තා. කොච්චරද සමාධිය තුල මාන්නය ඇති කරගෙන නිවන ඈත් කරගත් අය ඥාන දර්ශන තුල මාන්නය ඇති කරගෙන නිවන ඈත් කරගත් අය කොච්චර ඇද්ද කොච්චර ඉන්නේ නැද්ද ඊළඟට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට කැලේට ගිහිල්ලා අරටු ඕන කියලා යම් කිසි කෙනෙක් මොකද කරන්නේ අරටු ඕන කියලා මෙයා එලෙගෙන ඉච්චා වගේ. අර ඥාන දර්ශන තුල තමා හුවා දක්මින් අන්නය එලා දක්මින් කටයුතු කරන කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්වෙනි චරිතය. පස්වෙනි භික්ෂුන් වහන්සේත් අර වගේම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව ආදී නිසා කලකිරිලා ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ඥාති පරිවර්ත ආදී අතහැරලා ශාසනයට ඇවිල්ලා එයාට ශාසනයට ආවට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. හැබැයි එයා ඒ තුල අත්ුක්කංශන පරවම්බන ඇති කරගන්නේ නැහැ. එයා ඊට එහා සැපයක් වුණ සීලයට යොමු වෙනවා. සීලය තුලත් මේ අත්ුක්කංශන පරවම්බන ඇති කරගන්නේ නැහැ. නිහතමානීව ඒ තුල වාසය කරනවා. නුවණින්. ඊළඟට මෙයා ඊට එහා ප්‍රනීත සැපයක් විදියට සමාධිය උපදවා ගන්න. හැබැයි සමාධිය තුලත් මෙයා නිහතමානී. අත්ුක්කංශන පරවම්බන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ මෙයාට ඊට ඒ කියන්නේ මේ ශාසනේ මේ මේ ගැන තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා. මේ ශාසනයේ ඉහළ තලයකට යන්න නම් ඊට කලින් තලෙ අපි ඇති කරගෙන තියෙන්න ඕනේ. ඒ ඇති කරගත්ත තලයේ තුලත් අපි නිහතමානීව ජීවත් වෙන්න ඕනේ. දැන් ලාභ තත්කාර තුල මාන්නක්කාර වෙන්න කෙනාට සීලයට යන්න බෑ. සීලයේ තුල මාන්නක්කාර වෙන්න කෙනාට සමාධියට යන්න බෑ. සමාධිය තුල මාන්නක්කාර වෙන්න කෙනාට ඥාන දර්ශනයට යන්න බෑ. හැබැයි මේ දැන් අපි කතා කරන කෙනා නම් ඥාන දර්ශනය තුලත් මොකද වෙන්නේ? ඥාන දර්ශනය තුලත් යානේ කවදාවත් තවත් කෙනෙක් කියලා දක්වන්නේ තමන් හොවා දක්වන්නේත් නැහැ. අත්ුක්කංශන පරබම්බන වලින් බැහැර වෙච්ච හරීම නිහතමානී ජීවිතයක් තමයි මේ භික්ෂුන් වහන්සේ ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පිංගල කොච්ච කියන මේ බ්‍රාහ්මණයට මෙන්න මේ ඥාන දර්ශනය තුල නිහතමානීව වැඩ කටයුතු කරන මේ භික්ෂුව බලනවා මේට එහා ගිය ප්‍රණීත සැපයක් තියේද අන්න එතකොට යාට දැනගන්න ලැබෙනවා සංඥා වේදිත නිරෝධ සමවත සංඥා වේදිත නිරෝධ සමාපත්තිය ගැන මෙන්න මෙයාට දැනගන්න ලැබෙනවා එයා මොකද කරන්නේ දැන් අර ලාභ සත්කාරත් පන්නගෙන ආවා, සීලයත් පහු කරගෙන ආවා, සමාධියත් පහු කරගෙන ආවා, ඥාන දර්ශනත් දැන් පහු කරගෙන ආවනේ. දැන් නිහතමානීව මේක කරගෙන ආවා. දැන් මෙයාට ඊළඟ තලයකට යන සුදුසුකම් තියෙනවා. මෙයා කල්පනා කරන මේ කාමින්නාංශයේ මේ තහා තියෙන තලයේ තමයි සංඥා වේදිත නිරෝධ සමාපatti. එහෙනම් ඒ සංඥා වේදිත නිරෝධ සමාපatti අරමුණු කළා මෙයා පටන් ගන්නවා චිත්ත සමතය. දැන් කලින් මෙයා වඩපු සමාධිය විදර්ශනාපාදක සමාධිය. දැන් මෙයා වඩන සමාධිය සංඥා වේදිත නිරෝධයට හේතුන සමාධිය. මෙන්න මෙයා ප්‍රථම ධ්‍යානයට අතුල් වෙනවා. ඒ තුලත් මෙයා නිහතමානී කටයුතු කරන්නේ. ද්විතිය ධ්‍යානයට අතුල් වෙනවා. තතිය ධ්‍යානයට යනවා. චතුර්ථ ධ්‍යානයට යනවා. ඊළඟට ආකාසඤ්ඤායතනයට යනවා. ආකින්චඤ්ඤායතනයට, විඥානඤ්ඤායතනයට, නේහ සංඥා, නාසඤ්ඤායතන කියන මෙන්න මේ අෂ්ට සමාපත්තියම මෙයා තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරනවා. ඉතින් මෙන්න මේ විදිහ පුරුදු පුහුණු කිරීම තුළ මෙයාගේ ආශ්‍රවයන් ෂය වෙන්න පටන් ගන්නවා. ඒ ෂය වීම තුළ මොකද වෙන්නේ මෙයා? සංඥා වේදිත සමාපත්තියට සමවැදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගල කොච්ච මෙන්න මෙයා කියන ශාසනයේ අරටු අල්ලගත්ත කියලා. හරියට කැලේට ගියපු යම්කිසි පුද්ගලයෙක් පොතු අයින් කළා, සිවි අයින් කළා, කොළ අයින් කළා, එළ අයින් කළා. අරටුවම අල්ලගෙන ඒක අරගෙන ගෙදර යනවා වගේ. මේ ශාසනයට ආපු කෙනා සංඥා වේදේද නිරෝධයට සමවැදෙනවා නම් ආශ්‍රවශය කරනවා නම් අන්න එයා කියනවා අරටුව අල්ලගත්ත කෙනා. මේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා ඉතිකෝ බ්‍රාහ්මණ නයිදම් භ්‍රමචරියන් ලාභ සත්කාර සිලෝකාණී සංසාරේ පින්වත් බ්‍රාහ්මණය මේ ශාසනයේ තියෙන්නේ ලාභ සක්කාර සිලෝකානිසංස කොට නෙවෙයි. න සීල සම්පදානිසංසම් මේක සීලේ ආනිසංස කොට පවතින හේකුත් නෙවෙයි. න සමාධි සම්පදානිසංසම් මේක මේ සමාධි සම්පදාව ආනිසංස කොට පවතින හේකුත් නෙවෙයි. න ඥාන දස්සනානිසංසම් මේක මේ අභිඥා ආදී ඥාන දර්ශන උපදවා ගන්න ඒකානිසංස කරගත්තේ හේකුත් නෙවෙයි. යාචකෝච අයම් බ්‍රාහ්මන අකුප්පාමේ චේතෝ විමුක්ති මේක තියෙන්නේ අකෝප්‍ය වූ ස්ථීර වූ යම් සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වීමක් වූ චේතෝ විමුක්තියක් කියනවාද අන්නේ චේතෝ විමුක්තිය ඉලක්ක කරගෙනයි එහෙම නැත්නම් අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය ඉලක්ක කරගෙනයි බ්‍රාහ්මණ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින්නේ. ඊළඟ සඳහන් කරනවා ඒත දත්ත විදං බ්‍රාහ්මණ භ්‍රමචරියන් ඒතං සාරං ඒතං පරියෝසානಂತಿ පින්නත් බ්‍රාහ්මණය මේ අකෝපිය චේතෝ විමුක්තියක් වේද මේ බඹසර එය ප්‍රයෝජන කොට පිහිටියේය ඒ සාරය කොට එය අරටුව කොට පිහිටියේය කියලා පිංගල කොච්ච කියන පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ දේශන අවසානයේ මොකද වෙන්නේ? මේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණ මේ හැම දෙයක්ම අහගෙන ඉඳලා අවසාන අවසාන මොකද සඳහන් කරන්නේ? හරිම සතුටුයි. මේ කොච්චර ලස්සන මේ විග්‍රහයක්ද ඇතුළාන්ත මහා සතුටක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර මොකද සඳහන් කරන්නේ? ශාමීනි භාගතුන් වහන්සේ යටිකුරු කරපු දෙයක් කුඩු කුරු කළා වගේ වැහිලත වැහිල තිබුණු දෙයක් විවර කළා වගේ. මම්මුලා වුණ කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ඊළඟට අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා රූප බලාගෙන ඉන්නට පරිසරය සකස් කළා වගේ. භාග්‍යතුන් වහන්සේ වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. අද ඉඳන් ඔබ වහන්සේ මාව මේ ශාසනයේ සරණ ගිය තිසරණයේ පිහිටලා කටයුතු කරන උපාසකයෙක් විදිහට පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළ ඉල්ලීමක් කරනවා. එදා ඉඳලා පිංගල කොච්ච බ්‍රාහ්මණය මේ ශාසනයේ පෙරවන් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් පින්වත් අපිට මේ සූත්‍ර දේශනාවෙන් ගන්න කොච්චර දේවල් කියනවද? කොච්චර දේවල් කියනවද? අපි අපේ ජීවිතවල අපට ලැබෙන ලාභයන් නිසා කවදාවත් මාන්නය ඇති කරගන්න නරකයි. ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී පින්නතුන්ට පින්නතුන්ට අදාළ වුණ ලාභයන් ලැබෙනවා. ධන ලාභයක් වෙන්න පුළුවන්, වස්තු ලාභයක් වෙන්න පුළුවන් මොනවා හරි ලාභ. නිල තල කියන්නේ සමාන ලැබෙන ලාභ. කවදාවත් ඒක තුල තවත් කෙනෙක් කියලා දක්වන්න එපා. Taman හොවා දක්වන්නත් එපා. වර්ධිනවමයි. ඒක පිළිගන්න ඕනේ. සත්කාර ලැබෙනකොට සමාජයෙන් කවදාවත් ඒ තුල අන් අය හෙලා දකලා Taman හුවා දකින්න එපා. වරදිනවා. අපි ඕනතරම් සමාජයේ වැගේ දැකලා තියෙනවා. ඊළඟ කීර්ති ප්‍රශංසා ලැබෙනකොට තව තවත් ඉහතමානී වෙන්න. කිරි වැදුණු ගොයම් කරල කිරි වැදෙන්න වැදෙන්න මොකද වෙන්නේ? බිම තමයි නැමෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොච්චර දේවල් තිබ්බද පින්නත් බලන්නේ ජීවිතේ තිබ්බ නිහතමානීකම සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල කියන උතුමන් වහන්සේලාට මොන තරම් හැකියාවල් දක්ෂතාවල් ඉරිදි බලවල් තිබ්බද නමුත් ජීවත් වෙච්ච හැටි අපි කොහොමද ජීවත් වෙන්නේ අපි බලන්න ඕනේ කවදාවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා උඩගුණම් වෙන්න එපා. ඊටහා යන්නේ යන්න බෑ. ඊළඟට සීලය නිසා කවදාවත් උඩගු වෙන්න එපා. ඊටහා යන්න බැරි වෙනවා. සමාධිය නිසා උඩගු වෙන්න එපා. ඊටහා යන්න බැරි වෙනවා. අභිඥාදී නිසා උඩගු වෙන්න එපා. ඊටහා යන්න බැරි වෙනවා. අපි මේ හැමදේම පහු කරගෙන අරටු අල්ලගන්න ඕනේ. අකොප්ප්‍ය වූ චේතෝ විමුක්තිය. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම කියන එක. ඉතින් චූල සාරෝපම සූත්‍රය අපේ හදවතට කතා කරන සූත්‍රයක් විදිහට තමයි මට නම් හදාරද්දි දැනුනේ. මේ වැහෙද්දි මේවා බලද්දි මට නම් පුදුමාකාර සතුටක් ආවා. අපිව නිවැරදි වෙන්න කොච්චර හේතුනද මේ සූත්‍ර ධර්මය. පොඩි දෙයකින් පවා වරදින්න පුළුවන් අපිට පොඩි දෙයකින්වත් නොවරදින්න බුදුරජාණන් වහන්සේ කරුණු එකින් එක එකින් එක පැහැදිලි කරලා තියෙන ලස්සන ලස්සන උපමාරකින් අරටුවක් බලාපොරොත්තුෙන් කැලේ යන කෙනා වෙන වෙන කොටස් කැලේ අරන් යනවා වගේ කියලා. ශාසනයේ අරටුව ගන්න ආපු කෙනා වෙන වෙන දේවල් අරගෙන විනාශයට පත්වන හැටි දේශනා කළා පූර්ව. ඉතින් අපි කවුරුත් මේ ශාසනයේ අරටුවටම යමු. අරටුව මල්ලගමු. ඒ සඳහා අපි හැම දිනාටම ශක්තිය ධෛර්යය සිහිය නුවණ වීර්යනිෂ්ඨාන ලැබේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ සැබෑම ශ්‍රාවකයෝ සැබෑම ආර්ය ශ්‍රාවකයෝ අපේ ජීවිතවලින් මතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම දිරුවන් සරණයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති